ලෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් දෙදහස් දෙක වසරේ ජුනි මාසයේ 17 වන දින ප්‍රචාරය කරන ලද මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් සමග කළ සාකච්ඡාවක් ඇසුරින් නිෂ්පාදනය කරන ලද ආරාධිත අමුත්තා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. සඳුදා ආරාධිත අමුත්තා සමග ඔබ හමු වෙන මම ඔබේ මිතුරා බලවැන්න ගමකේ ගාමිණී ගීතය ඒ වගේම භාෂාවෙන් සාහිත්‍යයෙන් කලාවෙන් සිය ප්‍රතිභාව ප්‍රකට කළ ප්‍රවීණ ගීත රචක ඒ වගේම සිනමා කරුවෙකු මහාචාර්ය සුනිල් ලාරිරත්නන් තමයි අද අපේ සඳුදා ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන්නේ. මහාචාර්ය සුනිල් ආරත්නන් අපි තාමත් ආදරෙන් මේ මොහොතේ ශ්‍රී ලංකා ගුවන්විදුලිය වෙනුවෙන් ඒ තාමත් ආදරෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා. ආයුබෝවන්. ඉතින් මේ බොහෝ දෙනාගේ මතයක් වුණා මේ කාලෙකින් අප සමග කතා බහට එක්වන්නට විවිධ විවිධ දේශන විවිධ විවිධ තොරතුරු ඉදිරිපත් කරන අවස්ථාවලදී ඔබතුමන් හමුවන්නට ලැබුණත් ඔබතුමන්ගේ බොහොම සාරගර්භ කතාවන් අහන්නට ලැබුණත් ඔබතුමාගේ තොරතුරු ගැන දැනගන්නට අවස්ථාවක් බොහොම අඩුයි. මේ අවස්ථාව එවන් අවස්ථාවක් කරගන්නට මගේ අදහස. ඉතින් අපි සිනමාවෙන් පටන් ගමුද ගීතෙන් පටන් ගමුද අපි සිනමාවෙන් පටන් ගමු දැන් අපි සිනමා චුට්ටියක් දුරට වඩින මොහොත නිසා අතන මම අවුරුදු 15 කට විතර පස්සේ අලුතෙන් චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා ඒ සුදුසවණලි කියන චිත්‍රපටය ඒක දවස් 3කින් ලැබෙන බ්‍රහස්පතින්ද ඉඳන් ලංකාවේ තැන් 18ක පෙරගත වෙනවා ඉතින් චිත්‍රපටයක් කිරීම ආදයන්ට කටයුත්තක් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමත් එහෙම උදාන්ත කටයුත්තක් ඒ කාර්ය නැද්ද තමයි මට ඔබගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඉතින් ඒ නිර්මාණයට ඒ නිර්මාණය එළි දකින්න තාම දැකලා නැහැ ප්‍රේක්ෂකයන්. ඒ නිර්මාණයට එළි දකින්න සූදානම් වෙමින් තිබියදී තමයි මම මේ වෙලාවේ මේ ගාමන්ට කතා කරන්නේ. ඔබතුමා කිව්වා සිනමාව මේ දැවන්ත කාර්යයක් මේ චිත්‍රපටයක් එලි දැක්වීම දැවන්ත කාර්යයක් ඒ වගේම චිත්‍රපටයක් මේ එක්තරා විදිහක දැන් මේ නරඹන්නට යෑමක් ජවන්ත කාර්යයක් වෙලා තියෙනවා <laughs> රසිකයින්ට. ඉතින් ඒ වගේ මොහොතක හමු වීමේදී දැන් ඔබතුමා සිනමා කර්මාන්තයට පිවිසුණු හැටි ගැන අපි ටිකක් කතා කරමුද? මම කුඩා කාලේ ඉඳලම ඇත්තටම චිත්‍රපටි වලට මගේ ඇල්මක් තිබුණා. අපි කුඩා කාලේ මන්ගේගොඩ ක්වීන්ලන්ඩ් සිනමා හාලේ නැත්නම් මෙට්‍රෝ සිනමා හාලේ තමයි චිත්‍රපටි බලන්න යන්නේ. නමුත් අපේ පියා අපේ චිත්‍රපට නරඹනවට ඉතාම අකමැත්තෙන් හිටිය කෙනෙක්. ඒ කියන්නේ කවමදාවත් අපි තාත්තට දැන්නලා අපි මම හිතන උසස් පෙළ පන්ති වලට ඉතර යනකම්ම ඒ තහංචිය තිබුණා. ඉතින් අපි තාත්තට හොරෙන් තමයි චිත්‍රපට බලන්න ගියේ. අම්මා විතරක් දැනගෙන හිටියා. අපි සමහර විට 9:30 දර්ශනයට ගිහිල්ලා එනකොට අම්මා තාත්තට නැහැ හින්දා දොර ඇරලා තමයි අපි ගිය ඇතුළට ගන්නෙ. ඒ තරම් ඒ කියන්නේ තාත්තගේ සිතුවිල්ල තිබුණා අපි නරක වේ මේ සිනමාවට යෑමෙන් අපේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගන්නේ කියන අදහසක් තිබුණා. නමුත් අපි ඒ තහංචි නැද්දේ මම සිනමාවට ආදරය කළා මම මගේ ලොකු අයියා අතිලක රත්න කුරුට බණ්ඩාර පොඩි අයියා දැන් ව්‍යාපාරික කටයුතු කරන්නේ යුණරත් කුරුට බණ්ඩාර කියලා අප තුන්දෙනා තමයි මේ චිත්‍රපට බලන්න ගියේ එතකොට එහෙම චිත්‍රපට වල තිබිච්ච ආශාව ඊට පස්සේ අපේ සිනමා උළෙලවල් බලන්න ගියා ඒකෙන් අපේ රසඥතාව අපි දිනු කරගත්තා ඊට පස්සේ චිත්‍රපටයක් කරන්නට දැඩි ආශාවක් තිබිච්ච අවධියක ඇත්තටම අපේ රටේ සිනමාව ගැන ඉගෙන ගන්න තැනක් නැහැ තාමත් එදත් එහෙමයි අදත් එහෙමයි. ඉතින් මට හිතුණා කෙටි චිත්‍රපටයක් කරලා මේ චිත්‍රපට කරන ඉගෙන ගන්නවා කියලා. මේ කාලේ මිනිසා සහ කපුටා කියන චිත්‍රපටයේ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙන කෙටි චිත්‍රපටයක්. ඒ ඒ නිසා තරුණ පරම්පරාව තුළ විශාල ප්‍රබෝධයක් ඇති වෙලා තියෙන කෙටි චිත්‍රපට කරණය ගැන. ඉතින් මට කෙටි චිත්‍රපටයක් කරන්න ඕන වෙච්ච නිසා මම අපේ පොඩි අයියා විමල රත්න අයියාගේ කැටේ කඩලා ඒ කියන්නේ එයා සල්ලි පරිත්‍යාග කරලා කැටේ කඩලා එයාගේ සල්ලි දුන්නා මේ චිත්‍රපටයක් කරන්න කියලා. එනිසා 1970 මම සරාගිය කියලා චිත්‍ර චිත්‍රපටයක් කරමින් තමයි සිනමාවට ප්‍රවිෂ්ඨ වුනේ. එදත් පොඩි අයියා ව්‍යාපාර ශිෂ්ටයට තමයි එකතු වෙලා හිටියේ. ඒ විදිහටයි සරාගිය චිත්‍රපටයෙන් මේ කලාවට එකතු වෙච්ච ඔබතුමන් දැන් මේ ගමන ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙච්ච තත්ත්වයන්ගෙන් යම් යම් විදිහේ බාධා ගැටුම් ගැටලු මැද අද සුදුසු වෙන දක්වා ඇවිල්ලා ඉන්නවා. අපි ඒ කතාව ටිකක් ඉදිරියට කතා කරන්නට තියලා දැන් කුඩා කාලේ ගම ගැන කියුණා. මුගේ ගොඩයි ගම කියලා කියුණා. දැන් මේ ගමේ අද නම් ගමේ సౌందර්යය ගැන කතා කරන්න කියොත් අද ගමක් නෑ. අද ගමක් නෑ. දැන් නුගේ ගොඩ එදා තිබිච්ච సౌందර්යය ගැන ඔබතුමාගේ අදහස මොකද? ඔව් ඇත්තටම නුගේ ගොඩ ගැන අපි දන්නේ අපේ තාත්තලා කියපු දේවල් අපේ තාත්තා තාම ජීවිතුන් අතර ඉන්නවා. ඔහු තමයි මම හිතන්නේ දැන් අද නුගේ ගොඩ ඉන්න පැරණිම පදිංචිකරුවා සහ පැරණිම ගගුඩින් පැරණිම ව්‍යාපාරිකයා ඔහු අපිට කියපු විදිහට ඇත්තටම දැන් අපි දැන් පදිංචි වෙලා ඉන්න ගෙවල් මෙතිලක වෙන කියන හරිය හරියටම සුපර් මාකට් එක ඉස්සරහා තියෙන්නේ. දැන් ඔහු කියන විදිහට ඔහු මුලින්ම මේ නුගේගොඩට එනකොට ඔහුගේ ගම කෝට්ටේ එනකොට මේක සම්පූර්ණ වෙල්ලෑයක්. ඒ කියන්නේ සුපර් මාකට් එක ඉස්සරහා තනිකර වෙල්ලෑයක්. ඔහු අපේ ගියේ දැනටත් අපි මහගෙදර ඔහු පදිංචිලා ඉන්නේ. මේ මහගෙදර හදන්න වෙයිත් තියෙන්නේ ඒ කියන්නේ මේ පාරක් හදාගෙන ඒ කියන්නේ පස් දාලා පාරක් හදාගෙන තමයි ගේ ගේ හදන තැන දක්වා ඇවිල්ලා තියෙන්නේ. එහෙම යන්තම් මේ පොඩි බිම් කඩක් මේ මහා විල්‍යාවේ මැද්ද පොඩි බිම් කඩක් ගොඩ කරලා තමයි ඔහු තමන්ගේ නිවස එදා හදාගෙන එදා හදාගෙන තියෙන්නේ. හදනුගේ කොට දිහා බලපුවාම අපිට හිතාගන්න බෑ මං හිතන විල්‍යායක් මහරගම පැත්තට යනකම් විල්‍යායක පොඩි බිම් කඩක් හොයාගන්න බැරි තරමට නුගේ කොට දිනුනෙලා ඇතරම ඔහු ඒ බිම් කඩ අරගෙන තියෙන්නේ ඒ කාලේ ඔහුද ඔහුට දැනගෙන තියෙන්නේ මේ නුගේ ගොඩ දැන් අද සුපර් මාකට් එකේ තියෙන සැනිටරි රත්න මාවත පස්සේ නම යෙදුනේ ඒ පාර යයි කියලා මේ ඔහු මිලදී ගත්ත බිම් කඩ ළඟින් ඔහු දැනගෙන තියෙන ස්ටැන්ලි තිලකරත්න මාවත දැන් ලබාගත් බිම් කඩ ආසන්නයෙන් යයි කියලා ඒ කියලා අදහසින් තමයි මේ ඔව් අතරම ඔහුගේ අදහස් කියලා තියෙන කඩ පෙලක් හදන්නේ ඉතින් නමුත් පස්සේ සැලසුම් නගර සභාව සැලසුම් අනුව ඒිට චුට්ටක් යා ඒකෙන් අඩි යාර කීපයක් ඉදිරින් තමයි දැන් මේ පාර අපිට පාර 50ක මමන එහා පෙරකුත් නැතුවා වාගේ. ඔව්. ඒ විදිහට තමයි දැන් එදා නුගේගොඩ දැන් ඔබතුමා පුංචි අවදියේ හැදෙන වැඩෙන අවදියේ නුගේගොඩ පිළිබඳව මතකයි. ඔව් එතකොටත් ඇත්තටම එතකොට නම් මේ අපි ඔය කියන වෙල්ල ආයෙ තිබුණේ නැහැ. නමුත් ඊටාම කුඩා නගරයක්. ඒ කියන්නේ මට මතකයි අපි පයින් ගියේ ඉස්කෝලේට විරුට සාන්තජෝන් විද්‍යාලයට. ඒ පයින් යනකොට දැන් අද තැපැල් කන්තෝරුව පිටලා තියෙන තැන ඒ පාර ඊටාම පටු පාරක්. ඒ කියන්නේ බස් දෙකක් අමාරුවෙන් මාරු වෙන විදිය පාරක් එතන තිබුණේ. ඊළඟට ඔය සුපර් මාකට් එක තියෙන තැන තිබුණේ මේ ලොකු මේ මේ උද්‍යානයක් පාක් එකක්. අපිට මතක සටහන් තියෙන්නේ ටික. එතකොට දුම්රිය ස්ථානයේ තුනද දුම්රිය ස්ථානයේ ඔය පැරණි දැන් අලුතෙන් ගොඩනැගිලා හදලා තියෙනවා. නමුත් තාම ඉතුරුලා තියෙනවා. අපි පුංචි කාලේ තිබිච්ච දුම්රිය ස්ථානයත් ඒ විදිහටම ඉතිරිලා තියෙනවා. නමුත් ඒ වෙනුවට අලුත් ගොඩනැගිල්ලක් මෙහා පැත්තේ හදලා තියෙනවා. පැරණි දුම්රිය ස්ථානය තාම මේ පරණ තත්ත්වෙම එහෙම තියෙනවා. පරණ රේල් ගේට්ටු ඔය දේවල් අපේ මතකයේ සුමුගුන් යන්තම් ශේෂ වෙලා තියෙනවා. දැන් පාසල් අවධියට අපි යන්නට ගියොත් මෙතනින් මෙහාට නුගේගොඩම තමයි පාසල් ගියා කියලා කියුනේ. ඔව්. නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ අතරම අපේ පවුල 6 දෙනෙක් හිටියා. වැඩිමලා වැඩිමලා තිලකරත්න ගුරුවරට බණ්ඩාර ඔහු දැන් සිළුමින පත්තරේ ප්‍රධාන කතුවරයා දෙවැන්න අපේ අක්කා තුන්වැනියා ඒත් අයියා කෙනෙක් එයා තමයි තාත්තගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ ඊළඟ තමයි හතරවෙනි ඇයට තමයි මම හිටියේ පස්වෙනි ඇයට නැවත නැගණියක් හයවෙනි ඇයට නීතිඥවරයෙක් නිමල් කුරුවිට බණ්ඩාර කියලා මම නීතිඥ වෘත්තියේ දලා ඉන්නේ අපි 6 දෙනා එතකොට අපි 6 දෙනා ගියේ අනුගේකට සාන්ත ජෝන් විද්‍යාලේ පිරිමි පාසලට අපි ගියා ඒ කාලේ අද සමුද්‍ර දේවී විද්‍යාලය කියලා හඳුන්වන විද්‍යාලය ඒ කාලේ තිබුණේ නුගේගොඩ සාන්ත ජෝන් බාලිකා විද්‍යාලය කියලා. මේ පැත්තක පැත්තක පිරිමි අනිත් පැත්ත ගෑනු ඉස්කෝලේ. ඉතින් ඒ කාලේ මට මතකයි අපිව <clears throat> අම්මා එකගෙන යනවා. ඒ කියන්නේ ගැහැණු අය එක පැත්තකට පිරිමි අය එක පැත්තකටත් ගෙන්න ඇරලා තමයි අම්මා ආපහු එන්නේ. ඒක නිසා නුගේගොඩම තමයි අපි හැදුනේ සෙල්ලම් කරේ ඉගෙන ගත්තේ මේ සියලු දේවල් නුගේගොඩ කේන්ද්‍ර කරගෙන තමයි සිදුවන්නේ අපේ අම්මගේ ගම රැව්වල කියන්නේ මහරගම කිට්ටුව තියෙන ගමක්. ඉතින් ඒක නිසා ඊටම කිට්ටුව කිට්ටුව තාත්තා කෝට්ටේ අම්මා මහරගමට <clears throat> කිට්ටුව තියෙන රවවල අපි සියලු දෙනාම පදිංචි වුණේ නුගේගොඩ සහ හැදුනේ වැඩුනේ අද දක්වාත් නුගේගොඩ තමයි අපේ කේන්ද්‍රීය ස්ථානය වෙලා තියෙන්නේ. ඉතින් ඔය නුගේගොඩ ගම එහෙම නැත්නම් අද නගරේ වුණත් එදා නුගේගොඩ ගම එහෙම නැත්නම් මේ ඇස්පේන වායමේ මේ සිදුවෙච්ච වෙනස පසුකාලීනව නිර්මාණකරණයට කිසියම් අනුබලයක් දුන්නද? ඇත්තටම පුදුමකට වාගේ දැන් මම ගම ගැන ලියපු ගීත තියෙනවා. නමුත් ඇත්තටම අපිට ගමක් තිබුණේ නැහැ. ඉතින් අපි ඉන්දියා හිටලාව ගමක් හැටියට දැන් කෝට්ටේ ඒ වෙනකොටත් කෝට්ටේ කියලා කියන්නේ නාගරික ප්‍රදේශයක්. නමුත් අම්මා ජීවත් වෙච්ච මේ ඇරව්වල කියන ප්‍රදේශයේ යම් ප්‍රමාණයකට ගම ඉතුරු වෙලා තිබුණා. ඉතින් මගේ නිර්මාණවලට ගම විශ්ය කරගත්ත නිර්මාණ තියෙනවා නම් ඒ වෙලාවේදී මම මගේ මනසින් මම ගියේ අම්මාලාගේ ගමට ඒ කියන්නේ ඇරව්වලට. ඒ ගම් ඒ කාලේ ඒ ගම ඉතුරු වෙලා තිබුණා. ඒ ගමක් හැටියට තිබුණා. ඒක නිසා අපි නිමාඩු කාලවල අපේ අම්මා උපාර්ශවයේ හිටියා මේ කපු પરම්පරාව දුවේ. ඒ කියන්නේ තොවිල් පවිල් කරන කපු પરම්පරාව දුවේ. ඒ නිසා අපිට තොවිල් පවිල් බලන්න ලැබුණා. ඒකෙන් අපේ කලා රසිකත්වය දියුණු වුණා කියලා මම හිතනවා. මම මතකයි කුඩා කාලේ මේ අම්මගේ පොඩි අයියා එයා කපු කමක් කරේ කපු මේ වෘත්තියේදී හිටියේ. ඔහු සමග තොවිල් බලන්න ගිහිල්ලා අපවදාට ඇවිල්ලා නටනවා. ඒ අපි අනුකරණය කරනවා. ඒ ඉස්සෙල්ලාස රාත්‍රියේ නරඹපුවා අනුකරණය කරනවා. ඒ ඒ කවි කියනවා. ඉතින් පස්සේ කාලේ ඔහොම යනකොට අපිට අපේ මේ කලා රසකත්වය දැකලා ඒ අම්මගේ අයියා මේ අපිට ගෙනත් දුන්න පොඩි බෙරයක් හදලා පාතරට බෙරයක්. ඉතින් පස්සේ අපි අපේ ගායනවලට අපේ අනුකරණාත්මක නැටුම් වලට ඒ බෙරය උපයෝගී කරගත්තා. විතරක් නෙමෙයි අතරම අපි පස්සේ කාලේ අපේ අපේ වත්තේ හිටපු තවත් අය එකතු කරගෙන අපි පුංචි නාට්‍ය කරන්න පටන් ගත්තා සංගීතමය නාට්‍ය. එහෙම තමයි මේ කලා ප්‍රබෝධය ඇති වුනේ. දැන් මෙහෙම ගැටලුවක් ඇති වෙනවා. කලා ප්‍රබෝධය පිළිබඳ කියනකොට ඔබතුමන් මේ එක පැත්තකට කලාව පිළිබඳ ගීත රචනා කලාව එහෙම නැත්නම් සාහිත්‍ය පිළිබඳ මේ විදිහට කටයුතු කරද්දී ඔබතුමාගේ අයියා තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් මේ පොඩ්ඩක් පුවත්පත් කලාවකට තමයි හැරුනේ. දැන් මේ මේ වෙනස්කම් දෙක ඉපදුනේ කොහොමද මෙතන? ඔව් ඒකට හේතුව ඇත්තටම දැන් මම හිතන්නේ මගේ ජීවිතේට තුඟක් දැන් ඔය කලාව පිළිබඳ අත්පොත් ලැබුණා කුඩා කාලේදී ඔය මේ තොইল පවිල් යනාදී බලන්ට යන්නේ. නමුත් කලාව පැත්තට ඇත්තට මගේ ජීවිතේ යමුනේ අපේ අයියා නිසා. මොකද ඔහු අපේ පාසලේදී ඔහු ප්‍රධාන ශිෂ්‍යනායකයලා හිටියා. ඒ වගේම විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය සංගමයේ සභාපතිකම දරුවා, විවාද කණ්ඩායමේ නායකත්වයේ දරුවා. ඒ වගේම ඒ පාසල් සමයේ පටන්ම ඔහු පත්‍ර සංගරාජ්‍යයට ලිව්ව විතරක් නෙමෙයි පාසල් පාසල් සංගරාව සංස්කරණය කරා ඒ අරින්ද සාහිත්‍ය සංගමය මගින් නිර්මාණය කරපු සංගරා සංස්කරණය කළා ඒ නිසා ඔහු මුල් කාලේ නම් ඔහුට ඔහු ලැබියාමක් තිබුණා මේ පුවත්පත් සහ සංගරා සමග ඒ නිසා ඔහු උසස් පෙළ සමත් වෙනකොටම ඔහුට කැමැත්තක් තිබුණා විශ්වවිද්‍යාලයට යන්න. ඔහුට කැමැත්තක් තිබුණේ කොහොමද මේ පත්‍ර කලාවට අද නම් ඇත්තටම ජනසංවේදනය කියන එක ජනප්‍රිය විෂයක්. ඒක නිසා ජන සංවේදනය හදාගෙන ඒ වගේම පුවත්පත් ආයතන රාශියක් තියෙනවා, ගුවන්විදුලි නාලිකා රාශියක් තියෙනවා, රූපවාහිනී නාලිකා රාශියක් තියෙනවා. ඒ නිසා සංවේදනය කියන එක පිළිබඳ අද ප්‍රබෝධයක් තිබෙන කාලයක්. ඒක නිසා අද තරුණයෙක් ඒ පැත්තට යොමු වෙනවා කියන එක ඇත්තට පුදුමයක් නෙවෙයි, ආශාවක් ඇති කරගන්න එක පුදුමයක් නෙවෙයි. නමුත් ඒ කිසිවක් නැති කාලයක තමයි අපේ සහෝදරයා මේ ඔය පත්‍ර කලාවට නැඹුරුවක් දැක්වේ. ඒක නිසා ඔහු උසස් පෙළ සමත් වෙච්ච ගමන්ම ඔහු මේ රේකවුස ආයතනයේ රැකියාව සඳහා ගියා ඒ කාලෙදි. ඒක නිසා මම හිතන්නේ ඊට පස්සේ ඔහුගේ මේ අප්සකලා ජීවිතය මටත් මම හිතන්නේ මගේ ලේඛන කලාවට ඉහළ සබල් වුණා. මට මතකයි මම කුඩා කාලේදී ඔහු සමග මම පාසල් පාසල් නිවාඩු කාලෙදී ඔහු සමග ලේක් හවුස් ආයතනයට යනවා ගිහිල්ලා දවස මෙහි ගත කරලා මේ මේ කියන්නේ අයියාගේ මිතුරන් සමග කතා බහ කරමින් ඉඳලා ලේක් හවුස් කැන්ටිනෙන් කෑම කාලා දැන් දවල්ට ගෙදර එනවා. ඉතින් ඒ වගේ මේ මං ඉබේම පුරුදු වුණා ඒ මම මට මගේ ලේඛන කලාවට මම හිතන්නේ ඔහුගේ බලපෑම යනු ලැබුණා. දැන් අධ්‍යාපන කටයුතු පිළිබඳව මතක් කිරීමක් කරනවා නම් පාසල් යුගයත් එක්ක ඊළඟට විශ්වවිද්‍යාල යුගය ලැබුණා. ඔව් දැන් මම මගේ පාසල් ජීවිතේ මම අපි ඒ කාලේ ටියුෂන් ගන්න ගියේ නෑ මම මට මතක ඒ කාලේ කවදාවත් අපි ටියුෂන් ගන්න ගියේ නෑ නමුත් මම මට මතකයි මම pāli භාෂාව ඉගෙන ගන්න ගියා නුගේගොඩ සුබද්‍රාම පිරිවෙනට සාන්තිජන විද්‍යාලය ඉගෙන ගන්න ගමන් ඒ අතර ඇත්තටම දැන් ඔය අපේ වැඩිමහල් සහෝදරයා උසස් පෙළ සමත් වෙලා ලේකෞසාටින්ට බැඳුනට ඔහු අපිට අපේ අධ්‍යාපන කටයුතු නවත්තන්න දුන්නේ නෑ. අපේ පියත් මමත් වැඩිමහල් සහෝදරයාත් ඒ අය කැමතුනේ නෑ අපේ අපේ අපේ පාසල අධ්‍යාපන අතරම නතර කරලා වෙනත් කලා කටයුතු වල නියැලෙනවට. ඒක නිසා ඔවුන් අපිව කැඳවාගෙන ගියා මේ අධ්‍යාපනයේ අවසානය දක්වා අවසානය ඉමක් දක්වා යන්න අපිව යොමු කළා විශේෂයෙන්ම මම මතක අපි දවල් වෙනකන් ඉඳා ගන්නකොට එක්ක තාත්තා එහෙම නැත්නම් අයියා ඇවිල්ලා සමහරට වතුර වීසි කරලා තමයි අපි ගුද්දන්නේ. ඒකට අපිට ඉතින් අපි බොහොම කේන්තියෙන් තරහෙන් තමයි උදේ පාන්දර නැගිටින්නේ. අපිට හරිය නිදා ගන්න දෙන්නේ නැතිකොට අපිට හිතෙනවා සමහරට ලොකු වැස්සක් වහිනකොට උදේ පාන්දර මේ වගේ වැස්සක් ආයෙ ලැබෙනවාද කියලා අපි නිදා ගන්නවා. අපිට ඒ තරම් අපි සතුටුයි අපි කුසීත නිින්දට. නමුත් එයා අපිව අවදි කරවලා උදේ පාඩම් කරන්න යොමු කරලා මට <clears throat> පළමු වතාවටම පුළුවන් වුණා මේ උසස් පෙළ සමත් වෙන්න. ඒ අනුව මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඒ කාලයකට ගිහේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය කියලා මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මේ කොයි වසරේද? මේ 968 දී පමණ. 1968. විශ්වවිද්‍යාල ජීවිතයේ රසවත් තැන් වැදගත් තැන්. ඔව්. දැන් පාසල් කාලයේදී වගේම පාසල් කාලයේත් මම බාහිර ක්‍රියාකාරකම් වල නියැලලා හිටියා. ඒ කාලේ මම නාට්‍යයක් නිෂ්පාදනය කළා. පාසල් කාලේ මේ නාට්‍ය අන්තර් විශ්වවිද්‍යාල අන්තර් පාඨශාලීය නාට්‍ය තරඟට ඉදිරිපත් කළ අවසාන වටේට තේරුණා. ඒ වගේම මම විශ්වවිද්‍යාල නාට්‍ය නම මතක ඒක දෙන දෙයියෝ කියලා නාට්‍යයක් ඒ අතර පිටපත රචනා කළේ අයියා. මම තමයි ඒක නිෂ්පාදනය කළේ. ඒ නාට්‍යෙට ඒ කාලේ අපේ පාසලේ සංගීත ගුරුවරයාව හිටියේ සංගීතාවාද්‍ය ශාස්ත්‍රී වික්ටර් පෙරේරා මහත්මයා. ඔහු තමයි ඔහුයි ජයතිස්ස රහකෝන් කියන මහත්මයා පිටතින් අපි ගෙන්වා ගත්තා. ඔවුන් තමයි මේ සංගීතය නිර්මාණය කළ මේ නාට්‍ය කළේ. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. මදකට සමා වෙන්නට ඕන දුරකථනයේ ඔස්සේ කවුරුන් හෝ ඉන්නවා. අපි අවස්ථාවක් ලබා දෙන්න කැමතියි. කතා කරන්න. සුනරත්නාත් මම සුගත් වීරසේකර. අපේ රටේ පවතින ප්‍රධාන ප්‍රශ්න මොකද මේ සිංහල භාෂාව රජ භාෂාව කිරීම නිසා අපේ රටේ සිංහලයන්ට හරි අසාධාරණයක් වුණා ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් නිසා මම සමීක්ෂණයක් කරනවා. ඔතෙන් දෙන හැම කෙනෙක්ගෙම මගේ මේ ප්‍රශ්නේ අහනවා. ඔබතුමාගෙන් අවංක උත්තරයක් බලාපොරොත්තු වෙනවා. 1956 දී සිංහල භාෂාව රජේ භාෂාව කිරීම නිසා සිංහලයාගේ ඇදවැටීමක් සිද්ධ වුණාද නැත්නම් සිංහලයට සෙතක් වුණාද කියන එක දැනගන්න කැමතියි. ඔව් මම හිතන්නේ ඔය පිළිබඳව මගේ නව කතාවකටත් මම මේ කාලේ නව කතා ලිව්වා විශේෂ විශේෂ කරගෙන තියෙනවා. දැන් මම හිතනවා ඇත්තටම සිංහල භාෂාව රජයේ භාෂාව කිරීම උදාර පරමාර්ථයකින් කෙරෙන දෙයක් වුණත් එයින් යම්කිසි පසුබෑමක් සිද්ධ වුණා මොකද ද්විභාෂික අධ්‍යාපනය කියන එක යට ගිහිල්ලා බුදු සිංහල සිංහල පමණක් කියන අර්ථයක් අපි ගත්ත මම හිතන්නේ ඒකේ පරමාර්ථය කොයිතරම් උදාර පරමාර්ථයක් වුණත් මම විශ්වාස කරනවා එතෙන් සිට අපේ මේ ද්විභාෂික මේ අධ්‍යාපනයට යම් පහරක් වැදිලා අපි සිංහල පමණක් කියන ධාරාවේ ගමන් කිරීම නිසා අපිට යම් හානියක් සිද්ධ වුණා කියලා මම හිතනවා. මොකද අපිත් ඒ රැල්ලට අහුවෙච්ච අය. මම ඒ සම්බන්ධයෙන් ලියා තිබෙනවා ඒ කාලේ නවකතාවක් නරියා සහ මිදිවැල කියලා. ඒක නවකතාවක් කියලා අද මම ඒක කැමති නෑ. නමුත් ඒක ඒක සාකච්ඡා කරලා තිබෙන ඔය රාජ්‍ය භාෂාව පිළිබඳ ගැටලුව. ඔබතුමාගේ අදහස වන්නේ මේ ගැටලුව නිසා අපේ දූ දරුවන්ට විවිධ විදිහට වෙනත් භාෂාවන් අධ්‍යයනය කිරීමේ අවස්ථාව නැති වී ගිය බව. නැති වී ගියා කියන්නේ මම හිතන්නේ අතරම ඒක ඒක තමයි කියන්නේ පරමාර්ථ උසස් වෙන්න පුළුවන්. නමුත් ඒකේ ප්‍රතිඵල හොඳ වුණේ නෑ. මොකද අපි ඉංග්‍රීසි අධ්‍යාපනය ඉංග්‍රීසි සහ දෙමළ අපිට ඉතාම වැදගත් භාෂාවන් දෙකක්. දෙමළ භාෂාව අපිට වැදගත් වෙන්නේ අපි දෙමළ මිනිසුන් සමග අතීතේ පරණ ජීවත් වෙච්ච ජනතාවක් ඒක නිසා අපිට ඔවුන් සමග අදහස් හුමාරු කරගන්න දෙමළ අවශ්‍යයි. අපිට ලෝකයට යන්න ඉංග්‍රීසි භාෂාව අවශ්‍යයි. ඒක නිසා මේ භාෂා දෙක අපිට හරි හරියට අවශ්‍යයි කියන එක තමයි මම මම ප්‍රධාන වශයෙන් අදහන දේ. දුරකථනයේ ඔස්සේ යොමු වෙච්ච ප්‍රශ්නේ නුන එක්තරා විදිහක භාෂාව පැත්තට අපිව යොමු කරගන්න උත්සාහ ගත්තා. දැන් මේ අපේ භාෂාව පිළිබඳව අපේ භාෂාවෙන් ලියවෙන කියවෙන දේ පිළිබඳව විවිධ මතිමතාන්තර අතර ඔබතුමා බොහොම ඉහළින් ඉඳගෙන මේ භාෂාවේ කිසියම් නැමියාවක් ගොඩනගන්නට එහෙම නැත්නම් සාහිත්‍ය කලාව පෝෂණය කරන්න උත්සාහ ගන්න කෙනෙක්. මොන විදිහටද අපේ මේ භාෂාව කලාවක් හැටියට ඉදිරියට ගලා යන්න ඕන? මම හිතන්නේ අපි අතරම අපේ භාෂාවට අපි ආදරය කරන්න ඕනේ. දැන් මම ගීතයක් කියලා තියෙනවා මම හිතන්නේ කුමාරතුංග මුණදාසයන් ලියපු ගීතයක් තිබුණා භාෂාව සම්බන්ධයෙන් ඊට පස්සේ මම දැනුවත්ව ගීතයක් කියලා තිබුණේ අපේ භාෂාව ගැන මම ගීතයක් කියනවා හෙළබස හෙළබස කියලා ගීතයක් මගේ දෙනවා නන්දමාලි ගායනා කරන අපි අපේ භාෂාවට ආදරය කරන්න ඕනේ සිංහල භාෂාව තමයි අපේ ජාතියේ කැඩපත අපේ අනන්‍යතාව තියෙන අපේ භාෂාවේ ඒක නිසා අපි කවර භාෂාවක් ඉගෙන ගත්තත් වැඩක් නැහැ අපේ භාෂාව හරියට පරිහරණය කරන්නට නොදැන්නේ නමුත් අද දවසේ ජනමාධ්‍යවල එදිනෙදා ව්‍යවහාරයේ විශ්වවිද්‍යාලවල පාසල්වල අපේ භාෂාව මරණ හැටි භාෂාවට සිද්ධ වෙන විපත දැක්කම අපිට පුදුම කම්පාවක් ඇති වෙනවා අපිට ජාතියක් හැටියට අපේ අනන්‍යතාව අපේ කැඩපත සිංහල භාෂාව නම් මේ කැඩපත බිඳදමේ බොහොම ඉක්මනින් කීතු කීතු යන්න බිඳ වැටේ කියන කනගාටුවක් අපිට ඇති වෙනවා මොකද අද සිංහල භාෂාවට ඉතාම අඩු ලංසුවක් ලැබිලා තියෙන්නේ. ඒක නිසා ඉතාම කනගාටුදායකයි. ඒබඳු සත්‍යයක් ඇති වෙන එක අපි අපේ පාසල් කාලේ අපේ ගුරුවරු අපිට අපේ භාෂාවට ආදරය කරන්න කියලා දුන්නා. විශ්වවිද්‍යාලවලදී අපිට ඒ ආදරය කරන්න කියලා දුන්නා. ඒක නිසා අපේ භාෂාවෙන් අපි අපි කොතරම් භාෂා ඉගෙන ගත්තත් අපි අපේ භාෂාව නොදැන ගත්තොත් මම හිතන්නේ අපිට අනාගතයක් නැහැ. අපි මෙතෙන්දී ගීත කලාව දිහාට හැරෙමුත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් ඔබතුමා ওই විදිහට විශ්වවිද්‍යාල ජීවිතයත් එක්ක මේ කලා කටයුතු වලට යොමුනේ කොහොමද කියන එක තමයි කතා බහට ලක් වෙමින් හිටියේ පාසල් යුගයේ දෙන දෙයියෝ කියන නාටකවල පස්සේ ඔව් පස්සේ දැන් අතර මගේ ගීත මම ගීත රචකයෙක් හැටියට මාව රසිකයන් හඳුනාගත්තේ මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ මම ඊට කලින් පාසල් සමයේ ගුවන්විදුලි ගීත නාටක කීපයක් රචනා කළා නමුත් විශ්වවිද්‍යාලයේ පළවෙනි අවුරුද්දේදී මම ගීතයක් රචනා කළා සකුරා මල් පිපිලා හරි පුදුමයි කියලා. මෙන්න මේ ගීතය තමයි මගේ ගීත කලාවේ කඩේමක් හැටියට මම දකින්නේ. මම ගීත මාව ගීත රසිකයෙක් හැටියට රසිකයෙක් හැටියට රසිකයා හඳුනාගත්තේ මේ ගීතය නිසා. එතෙන් සිට මම දැන් මගේ ගීත කලාව ආරම්භ වුණා කියලා. එදා සිට අද දක්වා මම ගීත රචනා කලාවේ නියැලලා ඉන්නවා. දැන් සකුරා මල්පිපිලා ගීතයේ එළි දකින්නට පාදක වුණු හේතු සහ කොහොමද ගීතයේ ගුණට එකතු වුනේ රසිකයන් අතරට එකතු වුනේ ඒ වගේම ඔබතුමාට ඇයි ඒ වගේ ගීතයක් ලියන්න හිතුනේ කියන එක ගැන වචනයක් දෙකක් කිව්වොත් ඔව් ඇත්තට මේක මම මේ ගීතේ නම් කරලා තිබුණේ උමතු තරුණියක දුරු විකාර සිහිනේ කියලා ඒක තිබෙන්නේ ඔක්කොම සියලු දේවල් නොවන ඒක නම් බොහොම අద్భుත දේවල් මේක නිකන් පොඩි විකාර රූපී ගතියක් තියෙන ගීතයක් මම හිතන්නේ ওই කාලේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලේ හදාරපු යම් යම් පොතපත ඒ කියන්නේ ඔය නාට්‍යවලින්ම විකාර රූපී නාට්‍ය ශෛලිය එතකොට ඔය ජන සාහිත්‍ය තිබෙනවා මේ වගේ කිලිකුණු නැති වඳිගේ පුතෙක් කියලා මේ මේ කවියක් එහෙම තියෙනවා ඔය වගේ මේ මේ ඉබ්බන්ගෙන් පියාට ඉල්ලනේවා දිබුල් ගහේ මල් පිපෙනේවා ඔය වගේ දේවල් කියන ජන කවියක් තියෙනවා ඔය වගේ දේවල් කියවීම තමයි මම හිතන්නේ මේ වඳු ගීතයක් ලියන්න මට උත්තේජනය සපයන්න ඇත්තේ මේ ගීතය මම ওই කාලේ මේ නන්දා මාලිනීගේ සරල ගී වැඩසටහනකට ඒ කාලේ නන්දා මාලිනී තිබුණා ගුවන් විදුලියේ මාසයකට වරක් පැය භාගයක සුපර් ග්‍රේඩ් එක කියන්නේ මේ මේ විශිෂ්ට විශිෂ්ට ශ්‍රේණියේ සරල ගී ඒ සරල ගී වැඩසටහන තමයි මේ ගීතය ගායනා කළේ ඊට පස්සේ ඒ ගීතය එහෙම තමයි ඒ තනුවත් ඇයම නිර්මාණය කරලා තිබුණේ මම හිතන්නේ ඒ සරල ගී වැඩසටහනෙන් ජනප්‍රියම ගීතේ බවට පත් වුණේ මේ ගීතේ ඒ කාලේ ගුවන් විදුලියේ තිබුණා අද පුද්ගලික නාලිකාවල වගේම ඒ කාලේ ගුවන්විදුලිය ජනප්‍රියම ගීත තීරුවා ඒ කාලේ ගුවන්විදුලි සංග්‍රහව කියලා එකක් තිබුණා. ඒකේ ඒ කාලේ වැඩිම ඡන්ද සංඛ්‍යාවකින් මාස ගණනාවක් මේ අඛණ්ඩ ජනප්‍රියත්වයක් හිමි කරගන්න මේ ගීතෙට පුළුවන්කම තිබුණා. ඔයින් අනතුරුව ගීත ශාස්ත්‍රයට කොහොමද එකතුනේ? ඔව් මෙතන සිට මම හිතන්නේ වික්ටරත් නායක සනත්නන්ද සිරි අමරදේවයන් ඇතුළු විශාල ජනප්‍රියම ගායන ශිල්පීන් ඉන් පසුව මගෙන් ගීත ඉල්ලා සිටියා. ඉතින් මගේ වාග්යයකට ඒ ලියු සෑම ගීතයක්ම වාගේ ජනප්‍රිය වුණා. ඒ කාලේ තිබුණ එකම අපිට මේ එළියට එන්න තිබිච්ච එකම මාධ්‍යමේ ගුවන්විදුලිය. ඇත්තටම ගුවන්විදුලිය තමයි දා තිබිච්ච මහා සංගීත මන්දිරය. ඒ මහා සංගීත මන්දිරය තමයි මා ඇතුළු ඒ 70 දශකයේ අපි එළියට ආවේ. මම හිතන්නේ 70 දශකයේ විශාල ගීත රචක પરම්පරාවක්, ගීත ගායන ශිල්පීන් પરම්පරාවක්, සංගීතඥයන් પરම්පරාවක් බිහි කළා. තාමත් අපේ රටේ ප්‍රධාන පෙළේ සංගීතඥයන් ගීත රචකයන් ගායක ගායිකවන් බවට පත් වී සිටින්නේ එදා ඒ මහා ගුවන්විදුලි සංගීත මන්දිරයෙන් බිහි කරපු අය. ඉතින් ඒ මන්දිරය තුල තමයි මාත් ඒ කියන්නේ මම ඇත්තටම ගුවන්විදුලිය තුලින් ගුවන්විදුලියේ වැඩසටහන් වල සහභාගී වෙච්ච ළමා පෙරහැරට සහභාගී වෙච්ච ශිල්පියෙක් නෙමෙයි. නමුත් පිටතින් නම් ගීත ලියලා මේ ගුවන්විදුලි මැදුරෙන් තමයි මේ මගේ ගීත කලාව පරිපෝෂණය වුණේ. දෙදහස් දෙක වසරේ ජූනි මාසේ 17 වන දින ප්‍රචාරය කරන ලද මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් සමග කළ සාකච්ඡාවක් ඇසුරින් නිෂ්පාදනය කරන ලද ආරාධිත අමුත්තා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිකා පෙරේරා आसन පර්වතගේ දොර නැති වී හැරමිටි තරමින් බලා සිටී සපුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල්වන පියසේ නිදිමත නැතිවේ හිරු පායා ඇත උමතු විසින් මහරැ මෙම මස 12 වනදා ඉල්පුර පසළොස්වක පොහෝදා පූජා සදහම් වන්දනාව සරණං ගච්ඡාමි සරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේ වැඩ වෙසෙන අනුබුදු මිහිඳුමා හිමියන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමට ගමන් ඇරඹූ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සාංචි චීතියගිරි පුණ්‍ය භූමියේ සිට ශ්‍රී ලංකා මහ බෝධි සංගමේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සජීවීව අලුයම පහයි විසි පහට අටසිල් සහබුද්ධ වන්දනාව පෙරවරු අටට ධර්මානුශාසනාව පෙරවරු නවයට ධර්ම සාකච්ඡාව පෙරවරු 11ට බුද්ධ පූජාව සහ දෑක සවන්දනාව සවස් 4ට ධර්මානුශාසනාව සවස 6යි පිහි සිට රාත්‍රී 7 දක්වා බෝධි වන්දනාව සහ රාත්‍රී 9යි පිහි සිට අලුයම දක්වා පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව කැලණිය හිමුටුවැල්ගොඩ චිත්තාභ්‍යාස සංවර්ධන බෞද්ධ මධ්‍යස්ථානයේ සිට ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ. පින් බරදායකත්වය BOC පිට පිට රට තෑගි සීසන් 2 මෙවර රට වටේටම සුපිරි තෑග්ග Toyota Vigo මෝටර රථයක් ස්කූටර් 10ක් රුපියල් 50000සේ තෑගි වවුචර් 100ක් සෑම පළාතකටම දිනුම් අවස්ථා BOC පිට පිට රට තෑගි සීසන් 2 ලංකා බැංකුවෙන් දැනලා රාත්‍රී 7යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. එෂන් අපුවා. ඉවිගිය පේ කාලින සිදුවීම් පෙළ ගැස්ම. එසන පොත් සමග මම සිද්ධාන්තල කුංගමුලින්ම දේශීය පොත ජාත්‍යන්තර පොපි දින සැමරුමට සමගාමීව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පොපි මලක් පැලඳවීම අර්ලියගහ මන්දිරයේදී අද සිදුවිය. ශ්‍රී ලංකා ශරණත් දහමුදා අනුස්මරණ කමිටුවේ සභාපති රිය ඇඩ්මිරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනන්දු මහතා එම පොපි මල පැලඳවීය. දැන් විදේශ පොත ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැතිර යන ලැබුගිනි හේතුවෙන් මරණ දෙකක් වාර්තා වී තවත් හත් දෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් නැත. දෙවන දිනටත් එම ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් අද ප්‍රකාශයට පත් කෙරිණ. දැන් ක්‍රීඩා පොත. සුහද ජාත්‍යන්තර තරඟ දෙකකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම ලබන අඟහරුවාදා ඉන්දුනීසියාව බලා පිටත් වෙයි. යලි එසන පොත් රාත්‍රියටට. අලුත් අලුත් සිතුවිලි වපුරා අලුත් අලුත් අදහස් අස්වතුරන ස්වදේශීය සේවයයි අලුත් ඇහැකින් ලෝකය දෙස බලන ස්වදේශීය සේවයයි මේ ඔබේ ස්වදේශීය සේවයයි දැන් රාත්‍රී 7යි විනාඩි 2යි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි ලෝකයට ඇරුණු කවුළුව ලෝකාවලෝකනය The window open to the world සැලසුම් කොට ඉදිරිපත් කරන්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර චොම්ස්කි ඇමරිකාවේ ජීවත් වුණි බොහෝ දේ ජනතාවට උගන්වන මහාචාර්යවරයෙක්. ඔහුගේ ජීවිතේ පටන් ගත්තේ වාග් විද්‍යාඥයෙක් වශයෙන්. බොහෝ විට ඔහු කතා කරන්නේ වාග් විද්‍යාත්මක දර්ශනවාදී තේමාව. මොකද්ද මේ වාග් විද්‍යාවෙන් කළ හැකි දර්ශනවාදී සමාජයේ දෙස ඔහු විවෘත වූ ඡායසකින් බලනවා එසේ බලා බොහෝ විට කියන දේ මුළු ලෝකෙටම ඇහෙන්න සලස්වනවා අන්තර්ජාලයේ ඔස්සේ ඔහුගේ මත ප්‍රකාශ වෙන නිසාත් ඒවා පසුව එකතු කර මුද්‍රණයෙන් බිහිවන නිසා පුදුමාකාර වැඩදායක අත්දැකීමක් මුළු ලෝකෙටම ඔහුගෙන් ලැබෙනවා. ඔහු වතාවක් කවියක් වාගේ අපේ හිතට කාවදින්නට යමක් කිව්වා. ඔහු කිව්වේ සමහරු දක්ෂතාව හඳුනන්නේ නැහැ. තවත් සමහරු සිටිනවා දක්ෂතාව සොයාගෙන යන අය තවත් සමහරු සිටිනවා දක්ෂකමින් නොදැනීම ඵල ප්‍රයෝජන ලබනවා තවත් සමහරු සිටිනවා නොකිය නොවසා නොබල යම් යම් දේ කරනවා ඒවට තව සමහරු කියනවා හරිම දක්ෂයි කියලා මේ හැම දෙයකටම කියන්න වෙන්නේ එක වචනයක් තමයි කුසලතාව. ඉංග්‍රීසියෙන් කියන්නේ skills කියලා. මහාචාර්ය නෝම් චොම්ස්කි කියනවා අපි හැම කෙනෙක් තුළම නිදන්ගතව කිසියම් ප්‍රමාණයක කුසලතාවක් තිබෙනයි කියලා. පාසල් නොකියත් සමහර විට සැඟවී තිබුණු කුසලතාවක් වැඩිමහල් අවධියේදී අවදි වෙනවා. ඒ තමන් නොදැනුවත්වම තමන් කරා එන කුසලතාවක් බවට පත් වෙනවා. තවත් සමහරු කියනවා කුසලතාව කියන්නේ වාසනා මහිමයක් මේ කියලා. ඉංග්‍රීසියෙන් කියනවා fortune skill කියලා. බියලොවි ජීවත් වන්නට කුසලතාව ඵලදායක වෙනවා. සිත් ගැනීමට කුසලතාව ඵලදායක වෙනවා. මෙන්න මේ ආදී කාරණා නිසා අද නෝම් චොම්ස්කිගේ මත අපූර්ව මත ලෙස සලකන්ට පුරුදු වී තිබෙනවා. හද බසින් අමතන වේලාව දැන් අපි බලමු අද හදවසින් අමතන්නේ කුමක් ගැනද කියලා අප සමාජයේ ජීවත් වනකොට යම් යම් පුද්ගලයන් අපට මුණ ගැහෙනවා. ඒ අයගේ ස්වરૂපයෙන්ම ඒ අය කවුරුන්දයි අපට හිතාගන්න පුළුවන්ද? එක්තරා හිතාගන්න බැරි විදිහේ පුවතක් මට අහන්න ලැබුණා. මේ කතාව ඇහෙන්නේ ඇමරිකාවෙන්. ඇමරිකාවේ එක්තරා නිවසක කාන්තාවක් හිටියා. එයාට අංශභාගය හැදී ගිලන්ගතව යහනෙමයි හිටියේ. මේ කාන්තාව බලා ගැනීමට සේවිකාවක් හිටියා. මේ නිවසේ හිටියේ ඒ දෙදෙනා පමණයි. දිනක් මේ නිවසට යාචකයෙක් පැමිණියා. "මැඩම්, හිඟන්නේක් ඇවිල්ලා ගේට්ටුව ළඟ. එතනට වෙලා බලාගෙන ඉන්නවා. අනේ, ඒ මනුස්සයාට ඔය කීයක් හරි දෙමු." මෙසේ කියූ කාන්තාව සේවිකාව අත සුළු මුදලක් ලැබුවා ඔහුට දීමට. සේවිකාව ගේට්ටුව අසලට දිව ගියා. "අපේ මැඩම් මට මේ සල්ලි වගේක් දුන්නා. ඔහෙට දෙන්න කියලා." "මං හිඟන්නේක් නෙවෙයි. ඔහෙගේ නෝනට අසනීපයි කියලා ආරංචි වෙලා තමයි මම මේ ආවේ. මං දානපතියෙක්. මං හුඟක් අයට ආධාර උපකාර කරනවා. එහෙම කරන්න මං හරි කැමතියි. ඒ වගේ අය හොය හොය මං උදව් උපකාර කරනවා. මම මැඩම්ව බලන්න ඉන්නද? සේවිකාව නැවත මැඩම් වෙතට පැමිණියා. මැඩම්, ඒ මිනිසයා කියනවා එයා හිඟන්නේක් නෙවෙයි කියලා. මැඩම් ගැන පත්තරේ දැකලා උදව්වක් කරන්න යාවේ කියලා. මම මැඩම්ව බලන්න එන්න කියන්නද? හා, එහෙනම් එන්න කියන්න. එන්න කියන්න. එන්න කියන්න. අමුත්තා නිවසට පැමිණ ස්වාමිදුවගේ යහන අසලට ගියා. මට සමා වෙන්න ඕනේ. මට නැගිටින්න බෑ. එතුමිය හඬ අවදි කළා. ඒ බව පත්තරෙන් දැකලා තමයි මං ආවේ. ඔබතුමියව දැක ගන්න. පත්තරේ තිබුණා ඔබතුමියගේ අසනීප වලට බෙහෙත් තේත් ගන්න සල්ලි ඕන කියලා. ඒකම ආරංචි වුණා ඔබතුමිය ගුරුතුමියක් කියලා. එහෙම දරුවන්ට ඇස්පාදපු අයට ලෙඩ වෙලා ඉන්න පුළුවන්ද? ඒක නිසා තමයි මං ආවේ ආධාරයක් කරන්න. අනේ ඒක කොච්චර දෙයක්ද? මට වැඩි වෙලාවක් නෑ මැඩම් කතා කර කර ඉන්න. මට හුඟ දෙන්නෙකුට ආධාර කරන්න යන්න තියෙනවා. මෙතන සල්ලි වගේක් තියෙනවා. ඩොලර් 25000ක්. ඕක පාවිච්චි කරන්න. මං එහෙනම් ගිහිල්ලා එන්නම්. විලන්ගත කාන්තාව ඇඳේ ඉඳන්ම ඔහුගෙන් සමුගත්තා. ඇයට ඇහුණේ ඔහුගේ අඩි ශබ්දය විතරයි. ඊට පස්සේ ඇය සේවිකාවට කතා කරලා මෙහෙම කිව්වා. ඒකනම් අදහන්න බැරි සිද්ධියක්. මන්නම් හිතුවේ එයාගේ පෙනුමෙන් හිඟන්නේක්ම තමයි කියලා. අන්තිමට බලනකොට ඒ මිනිස්සයා දෙවි කෙනෙක් නේද? මගේ ජීවිතයේ ඇතිවෙච්ච එකම පුදුමාකාර දේ තමයි මේක. ඉන්පසු දැනගන්නට ලැබුණේ රෝගාබාධිය සූ පසු ඇය අත වූ ඉතිරි මුදල යොදවා කුඩා අනාථාගාරයක් Tamanගේ නිවසේ කොටසක පිහිට වූ බවයි. ඔබේ කතාව මනමින් අසාගෙන සිටියානම් ඔබට පේනවා ඇති ඒක පුංචි ජන කතාවක් වාගේ නේද නැහැ ජන කතන්දරයක් නෙවෙයි ජන කතන්දරයක් වාගේ පේන සැබෑ කතන්දරයක් අපේ ගීත රාශියකට කුඩා අපූර්ව කතා ඇතුළලා තියෙනවා මෙන්න මේ ගීතේ තරම පරණයි ඒත් ඒ හඬ අදත් ඇහෙනවා. කුරුළු ගෙදරක් පිළිබඳව පුංචි කතාවක්. Thank you. දවස මගුලන දයි අතහැට මනාලියගේ මෑණියෝ පෙර මගටයි යන්නේ කුරුළු කුමාරියගේ මගුල අඩය සිටියා ආහමගෙන පිළිගන්න පොතට හොත කියා කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරි පඳින දවස මගුල අඩය යස හැදකා මගුල හොඳයි යත හදකාරි කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරි බඳින දවස මගුල හොඳයි යත හදකාරි ලලිත් එස් මෛත්‍රීපාල සූරීන්ගේ ගීත රචනය ගායිකා චිත්‍රා සෝම්පාලා පහළ වූ ප්‍රථම විෂය ධාරාව කුමක්ද? යුනෙස්කෝ ආයතනයේ අධ්‍යාපන විශේෂඥයින් අපිට පෙන්වා දෙන පරිදි දැනට සම්මත අධ්‍යාපන රීතියට අනුකූලව විෂය ධාරාවන් 120ක් පමණ හැදෑරීමට ඉඩ කඩ සැලසී තිබෙනවා. ඒ විෂය ධාරාවන් කලින් කල ප්‍රභේදවලට කැඩි කැඩි යන බවක් පෙන්눔 කරනවා. මුලින්ම තිබුණේ සම්මත අධ්‍යාපන රටාවක්. ඒ අධ්‍යාපන රටාවේ සම්මත ගණයේ විෂය ධාරා ඊටාත්ම ස්වල්පයක් තිබුණා. ඒවා බෙදා වෙන් කෙරුණේ විද්‍යා, කලා, සමාජ විද්‍යා, වාණිජ විද්‍යා, මානව විද්‍යා හා වෛද්‍ය විද්‍යාව යනුවෙන්. ඊට පස්සේ ඒ විෂය ධාරාවන් තව තවත් ප්‍රභේදවලට බෙදුණා. කලා විෂය වෙන් කෙරුණා භාෂා ශාස්ත්‍ර හා සෞන්දර්ය අධ්‍යාපනය කියලා. ඒ වගේම විද්‍යා විෂයන් වෙන් කෙරුණ භෞතික විද්‍යා, රසායන විද්‍යා, ගණිත විද්‍යා හා වෛද්‍ය විද්‍යාව යනාදී වශයෙන්. ඊළඟට මේකට එකතු වුණා තාක්ෂණ වේදය. එය හැඳින්වුනේ ටෙක්නොලොජි යනුවෙන්. කෙමින් තාක්ෂණ වේදය අතු ඉති විහිදා ප්‍රභේද රාශියකට බෙදුණා. විද්‍යුත් තාක්ෂණය, පරිගණක තාක්ෂණය, ගෘහ නිර්මාණ තාක්ෂණය, ප්‍රවාහන තාක්ෂණය යනාදී වශයෙන් බෙදුණා. ඒ තාක්ෂණ වේදයත් තව තවත් අතු ඉතිවලට බෙදී ගියා. මේ සම්බන්ධයෙන් මාෂල් මැක්ලූහන් විද්‍යාඥයාගේ මතයට කන් දෙමු. මාධ්‍ය භාවිතයා ප්‍රවාහණය පුළුල් වීමත් සමගම ඊට අනුරූපව තාක්ෂණ වේදය වෙනස් වීමට පටන් ගැනීම කිසිම අයුරකින් වළක්වන්නට පුළුවන් කමක් නැහැ. තාක්ෂණය මානව ජීවිතය හා දැඩි ලෙස වෙලී පවතිනවා. රන් අත්ත නමින් පොතක් ලියන ෆ්‍රේසර් නැමැති මානව විද්‍යාඥයා මෙහෙම කියනවා. මිනිසා ඈත තිබෙන වස්තු සමීප කර බැලීමට පුරුදු වුණා. ඒකට කියන්නේ ඇස පුළුල්ුණා කියලා. මිනිසා ඈතින් ඇසෙන ශබ්ද තමාගේ කනට ලංකර ඇසීමට පුරුදු වුණා. ඈත සිටින උදවියට කතා කිරීම අවශ්‍ය වුණා. මේ සියල්ල සඳහා උපකරණ භාවිතයට ගත්තා. මේ උපකරණ මෙවලම් ලෙස බිහි වුණා. යාතු කර්මය කියලා යෙදුමක් අපිට ඇහෙනවා. ඉංග්‍රීසියෙන් යාතු කර්ම හඳුන්වන්නේ රිචුවල්ස් කියලා. මිනිසා උපතේ සිට මරණය දක්වාම යාතු කර්මවල විවිධ මට්ටම් වලින් නියැලෙනවා. සිරිත් විරිත්, යාග හෝම, ඇවතුම් පැවතුම්, පූජා විදි, වැඳුම් පිඳුම්, යාඥා මේ නමින් හැඳින්වෙන හැම දෙයක්ම පොදුවේ හැඳින්වෙන්නේ යාතු කර්ම කියලා. පැට්‍රික් කැම්බල් නැමැති මානව විද්‍යාඥයා මාස්ක් ඇන්ඩ් ද ෆේස් නමින් පොතක් ලියමින් යාතු කර්මය ගැන අපට අපූර්ව තොරතුරු රැසක් ගෙනෙනවා. උත්පත්තිය the birth හැම සත්වයකටම අපූර්ව අත්දැකීමක්. මේ අත්දැකීම නිසා එය ප්‍රාතිහාර්යයක් ලෙස සැලකනවා. මේ හේතුවෙන් උපත ගැන ප්‍රීතිය පළ කිරීමට යම් යම් කාර්යභාරයක් තනිව හෝ කණ්ඩායම් වශයෙන් ඉටු කරනවා. උත්පත්තිය හෙවත් සත්වෝත්පත්තිය සුදාරකෝත්පත්තිය වශයෙන් උත් හැඳින්වෙනවා. ඊට මුල් වන්නේ මව. ඒ නිසා මව ආරක්ෂා කිරීමට මෙලොව එළිය දුටු දරුවා ආරක්ෂා කිරීමටත් විවිධවත් පිළිවෙත් සැලසුම් කරනවා. බැලූ බැල්මට සාමාන්‍ය සමාජ සිද්ධියක් ලෙස පෙනුනත් එහි අසාමාන්‍ය සාධක රාශියක් දැක ගැනීමට පුළුවන්. දේවත්වය උපතිත ආරෝපණය කිරීම ඉන් ප්‍රධාන තැනක් ගන්නවා නේද? ආන්න හරි. දරූපතක් සිදුවන වේලාව දේව බැල්මක් ඇතිවෙන වේලාවක් කියලා සම්මතයි. උපතක් ලබන සත්වයා කෙමින් වැඩෙන්නට පටන් ගන්නවා. ඒ හැම වැඩෙන අවස්ථාවකටම අනුකූලව යාතු කර්ම සැලසුම් වෙනවා. ඒක ටිකක් පැහැදිලි කරනවාද? උපත ලද සත්වයා සෙසු සත්වයින් හා සමග ජීවත් වීමට උරු වෙන්නට ඕනේ. ජීවත් වන සමාජයේ කාලයක් මුළුල්ලේ පැවති අභිචාර විදි හඳුනා ගැනීමට සිදු වෙනවා. සෙසු සත්වයන්ට වඩා විධිමත් ලෙස මානවයා යම් යම් කාරණා දැනුමින් හඳුනා ගන්නවා. ඒ නිසා මානවයා දැනුම එක්කස් කරනවා. දැනුමින් ඵල ප්‍රයෝජන ගන්නවා. දැනුම බෙදා හදා ගන්නවා. එමගින් දුක් දුම්නස් තුනී කරගන්නවා. අකුරු ඉගෙන ගන්නවා. අකුරින් වැඩ ගන්නවා. රටින් රට යනවා. මේ ලෝකේ මම විතරක් නෙවෙයි ඉන්නේ. මට වඩා දැනුමැති අය සිටිනවා. ඔවුන් ලියා ඇතිදී මට කොතරම් ඵලදායකද? මට එමගින් නිදහස් ලෙස හිතීමට පුළුවන්ද? මට මගේ පසුපසින් ලුහු බඳින බලවේග වලින් මිදී සිටිය හැකිද? ඒවා මැඩ පැවැත්වීමට මා කුමක් කළ යුතුද? මේ භූමිය මා උපත ලද පොළොව හැදුණු වැඩුණු තැන මා කෙසේ රැකගත යුතුද? මගේ දායකත්වයේ කුමක්ද? ගස්වැල්, සත්වයා, පරිසරය, ජලය, වායුව මා රැකගන්නේ කෙසේද? මම මගේ ජීවිතයට දක්වන ඇල්ම මා වටහා ගත යුතුයි. මට ඒවා උගන්වන ගුරුවරුන් සිටින බව මා හඳුනා ගත යුතුයි. මා නොදන්නා දේ මට උගන්වන්නේ ගුරුවරයා. ගුරුවරුන් නිසි ලෙස විහි නොවන තැනක මිනිස් වාසයක කිසිදා විෂය ධාරාවක් නිසි ලෙස නොබිහි වේ. ඔබට පේනවා ඇති ප්‍රාඥයින් ඇසුරු කිරීම කතරම් ප්‍රියමනාපද කතරම් බුද්ධි ගෝචරද කතරම් දේවල් ඉගෙන ගන්නට පුළුවන්ද කාලය ගත වෙනවා අපට දැනෙන්නේ නැහැ ප්‍රාචීනවාදී පඬිවරුන් අපට කියා දුන්නා කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති දීමතා අපේ කාලයත් දැන් ඉතින් කිවි යනවා අපි කැමති මෙබඳුම සටහන් රැගෙන ලබන ලෝකාවලෝකනිනුත් මුණ ගැසෙන්නට සුබ රාත්‍රියක් වේවා අද සහභාගීත්වය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ජේෂ්ඨ මාධ්‍යවේදී කරුණරත්න අමරසිංහ සීතා මහේන්ද්‍ර සුනේත්‍රා ප්‍රයදර්ශනී විතානගේ කමනී වසන්තා ගුණතිලක තාක්ෂණික දායකත්වයේ මලින්ත දේශප්‍රිය නිෂ්පාදනය ප්‍රියන්තනීගමගේ යහම්පත් ඔබට යහපතක්ම වේවා Thank you.